සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයාණෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ රූපකෝ ඔදියාදරේ බඳන්නාවේ ඔබ තරමට මානෙලම ඔබ තරමට මානෙලම වෙන කෙනෙක් නොමැත දියතේ ප්‍රවීණ ගීතරචක කරුණාරත්න අබේසේකරන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මීවිත කරුණාරත්න අබේසේකර භාෂාලංකාරය කිවිවර පරාක්‍රම කොඩිතුවක්කෝ ගීත රචක බන්දුල නානායක්කාර වසම් මාධ්‍යවේදී ආර්ය සිරිවිතානගේ දිලීප අබේසේකර කලාසූරි ලතා වල්පොල ඉෂාක් බේක් ලලිත් පොන්නම්පිරුම සචින්ත පුලස්ති සිතාරා මදුෂානි සන්ධ්‍යා කුමුදුනි සමග සුනිත් උදේරත්න මීළඟ මීවිත පාට වරි කර දුන්න මගේ හිමි තන මට දෙන්න අනිස අනුකම්පා නොසිතේද අප අපරේ කඹ ඇදුලේ තරගිමේ නිමවෙන්න මට කල්ගත වෙයිද අනේස අපි මිතුරන් වේවිද එදා තවසුදා වේවිදෝ එදා තවසුදා වේවිදෝ මතක සුද්දා හලු පෙලු හැටි තාකලේ පන ගැහි ගැහි දනින් වැටි මාසස මගේ හිමි තන මට දෙන්න අනේස අනුකම්පා නොසිතෙයිද අප අතරේ කඹ දිල්ලේ තරගේ නේ නිම වෙන්නට කල්ගත වෙයිද අනේ සර් අපි මිතුරන් වේවිදෝ එදා දවසදා වේවිදෝ එදා දවසදා වේවිදෝ එදා දවසදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 6 වෙනි මැදිරිය. එසේත් නැත්නම් අසමාන වංශාවලියක නිර්මාණයන්ට පණ දුන්නු හද ගැහෙන හඬ මැදිරිය. 6 වෙනි මැදිරියට පැමිණි ඔබ හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද ජූලි මාසයේ 31 වෙනිදා. ජූලි මාසයේම අඳුරු සොඳුරු බොහෝ මතකයන් එකතු වුණු මාසයක්. ඒ මාසයේ 31 වෙනිදාත් අපට වැදගත්. මාසේ පළවෙනිදත් අපට වැදගත්. බොහෝ කලාකරුවන් අපෙන් වෙන්ව ගිය මාසයක්. නුදුරේදීම අපෙන් වෙන්ව ගියේ කුසුම් පීරිස් සහ සමදරා කෝට්ටේ අපේ පූර්වජයින්. ඒ වගේම ජූලි 7 වෙනිදා අපේ ආදරණීය කලාකරුවාණන් එච්.ආර්. ජෝතිපාලයන් ගුණානුස්මරණයේ යෙදුණු දිනය. ඒ විදිහට ගත්තම මේ මාසෙම මම කලින් කිව්වා වගේ අඳුරු මතකයන්ද වේදනාබර මතකයන්ද ඒ සියල්ල අතරින් සොඳුරු මතකයන්ද ගැබ්බී තිබෙනා වූ මාසයක්. අද අපේ පූර්වජේකෝ ප්‍රේමකීර්ති දල්විස් අපෙන් සමගින වසර 30ක් ගතවන දින. එතුමන්ගේ ගුරු වූ කරුණාරත්න අබේසේකරයන් පිළිබඳ අද මේ හැන්දෑව ඔහු කියවීමට ඔහුගේ නිර්මාණ වංශාවලිය පිළිබඳව සෙවීමට බැලීමට අපි සූදානම්. එසේනම් තවත් ඔබේ කාලේ මා වෙන් කරන්නේ නැහැ මගේ කියවීමට. අපි ඔහුව කියවන්නට ආරාධනා කරා දත් විද්වතුන්ට ඒ වගේම ඔහුගේ ගීත ගැයීමට ආදරණීය ගායක ගායිකාවන්ට. මීළඟ මීවිත ඊළඟ પરම්පරාව මීවිත සඳහා සූදානම් කිරීමක්. ඒ වෙනුවෙන් අද කියවීමට කරුණත් අබේසේකරයන්ව පරිශ්‍රණයට ලක් කළ විද්වතුන් කිහිප දෙනෙකුට අපි ආරාධනා කරා. මුලින්ම ආරාධනා කරන වේදිකාවට කිවිවර පරාක්‍රම කොඩිතුවක් වූ මහතාට. ඉන්පසු එතුමන් එක්ක එකට වැඩ කළ එතුමන්ගෙන් පසු එතුමන් කළ කාර්යයන් ද ඉදිරියට රැගෙන ගිය සහ ඔහුගේ ගමනට කරුණාත් නබේසේකරන් මාවතක් කරගත් ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් ප්‍රවීණ මාධ්‍යවේදී ආර් සිරිවිතානගේ මහතා. ඉන්පසු ස්ටුඩියෝ 6ද ස්වදේශීය රටාද මීළඟ මේ විතද මේ සියලු පරේෂණ කාර්යයන්හි විවිධ කියවීම් වෙනුවෙන් විවිධ භූමිකා පිළිබඳව කියවීමට අපත් එක්ක එකතු වුණු තවත් ප්‍රවීණ ගීත රචකෙක් අපි කැඳවා ගත්තාද ප්‍රවීණ ගීත රචක බන්දුල්නානක රස මහත්මයා මීළඟ මීවිත මීට මාස ගණනාවකට කලින් ආරම්භ කළේ පස්වන මැදිරිය පස්වන මැදිරිය තමයි අපේ වැඩිම ගීත ප්‍රමාණයක් පටිගත වෙලා තිබෙන මැදිරිය ඒ මැදිරිය නම් කළ තිබෙන්නේ කරුණරත්න අබේසේකර මැදිරිය නමින් ඒ වැඩසටහන මගෙත් එක්ක ආරම්භ කළේ කරුණරත්න අබේසේකර පුත්‍ර දිලීප අබේසේකර ආදෙතින් ඔහු නැතුව කාට ආරාධනා කරන්නද අපි ආරාධනා කරා දිලීප අබේසේකර ගීත රචකයා මාධ්‍යවේදියා සහෘදයාට කරුණාරත්න අබේසේකර යනු විසිරුණු පැතිරුණු දක්ෂතා සහිත ඒවා අපේ රටේ ජනතාවට ප්‍රදර්ශනය කළ ඒ දැනුම රසවින්දනය අපිට දානය කළ විශිෂ්ට නිර්මාණකරුවෙක් මාධ්‍යවේදීෙක්. ඔහු පිළිබඳව කතා කරන්නේ කොහෙන්ද කියලා අපි කල්පනා කරා හැමෝම කල්පනා කරා කොහෙන්ද අපි ඔහු පිළිබඳව කතා කරන්න පටන් ගන්න. වන්නදුල ආරම්භක බිම තිඹිරිගේ එතන ඉඳලා කතා කරන්න ගියොත් බොහෝ කාලයක් අපිට ගත වෙනවා. නමුත් මා තනක් හදාගත්තා. ඒ තමයි අද මුල්ම ගැයීම සචින්ත කුලස්ති ඒ ගීත ගායනා කළේ. ඔහුත් ඉතා කුඩා කල සිට ගුවන්විදුලිට යන එන ගායකෙක් එවකට. හැබැයි පසු කාලන හොවාවේ නැහැ. අද තමයි අවුරුදු ගානකට පස්සේ හොවෙන්නේ. ළමා පිටියට ඒ කාලේ ආවට පස්සේ. ඉතින් ළමා පිටිය ඊ විශිෂ්ට නිර්මාණකරුවෙක් තමයි කනුවත් නබේසේකරන්. අපේ රටේ ඊළඟ පරම්පරාවක් නිර්මාණය කරන්නට මඟ පෙන්වූ කලාකරුවා මාධ්‍යවේදියා නිවේදකයාණන්. ඔහුගේ යූ ගීතය මාස්ටර් සර් ගීතය. මා කැමති අද වැඩසටහනට ප්‍රවේශය නිර්මාණය කරගන්නට කිවිවර පරක්‍රම කොඩිතෝක මහත්මයා. Master sir. ගීතය මාස්ටර් සර් සහ ඇත්තරම කරුණාත අබේසේකර කියන්නේ මාස්ටර් සර් කෙනෙක් තමයි අපිට. මේ ගීතය හරහා අපිට ඔහු විවර කරලා දෙන්නා වූ ద్వාරයෙන් අපි ඇතුල් වෙමු. ඔබ වැඩසටහන ආරම්භයේදම ඉතා කදිම සංකල්පයක් යොදාගත්ත ద్వාරය. ඕහිමානන්ද සමාජ පරිවර්තනවලදී මහා ద్వාර වෙන කතා කරනවා. දොරවල් හැරෙනවා වැහෙනවා. ඒ වගේම ඔබය අතගැහුව දොරවල් කතාව ඒක තුළ මහා ගැඹුරකුත් තියෙනවා. සමහර දොරවල් පිටතට හැරෙනවා. සමහර දොරවල් ඇතුළට හැරෙනවා. සමාජ පරිවර්තනවලදී මේ දේ තමයි සිද්ධ වෙන්නේ. ලංකා ගුවන්විදුලියත් එහෙම ඇරිච්ච දොරක්. ඇමරිකාවේ ඇමරිකා රේඩියෝ එකත් එහෙම ඇරිච්ච දොරක්. මේ දෙක එකට කතා කරන්න සුදුසුයි ඔබ කිව්වා මේ ගවේෂණයක් කියවීමක්ට යාම අවශ්‍යයි කියලා. ඇත්තම වැඩසටහන් වල සිද්ධ නොවෙන්නේ ඒකම තමයි. ඒ සඳහා අද නම් මට විශ්වාසයක් තිබෙනවා මං ආවෙත් ඒකයි. මගේ ගැඹුරු මිත්‍රයා වන්දුල ඉන්නවා මෙහි ආර්යසිරි විතාන කියන මේ මහා දැවැන්ත රේඩියෝ පර්සනැලිටි. ඇමරිකාව කියන්නේ ගුවන්විදුලි පෞරුෂය. ඒ වෙනම මිනිස් ජාතියක්. ඒ නිසා මම හිතනවා දිලීප තමන්ගේ තාත්තා ගැන බොහෝ දේවල් කියන මෝඩ කලාකාර පුත්තු වගේ නෙමෙයි. ඔහුගේ වචනවල බලාපොරොත්තු වෙන බැරි දොරවල් ඇරිනවා. ඇමරිකාවේ 1920 වෙනකොට විශාලතම සමාජයේ විශාලතම දොර ඇරියේ ඇමරිකාවේ ගුවන් විදුලිය. එතකොට 1930 වෙනි විට මධ්‍යස්ථාන 500ක් එක කලාපයකට බිහි වෙනවා. වන්දනි මධ්‍යස්ථාන 500ක්. මේ මොකද මෙහෙම වුනේ? 1920 වෙනකොට පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇලිච්ච පොඩි වෙච්ච ඇමරිකානු ජනතාවගේ ජීවිතයට සැනසෙල්ලක් අවශ්‍ය වුණා. සන්තෝෂයක් අවශ්‍ය වුණා. අස්සසිල්ලක් අවශ්‍ය වුණා. අන්නේ මහා කාර්යය තමයි We Got Music කියලා. ඒ යෝග්‍ය පාඨයෙන් ඇමරිකාව මිසිසිපියක් වගේ මහා ගීත ගංගාවක් බෙදා දුන්නා. ඒ ජනතාවගේ හද සුවපත් වුණා. සියලුම සංගීත රැලි බිහි වුණේ. එයින් පසු ලංකාවත් එහෙමයි හිමානන්ද. 1950 ඒ දේශිලෝන් එක මේ ජාතික ගුවන්විදුලියක් වෙනකොට ඒ වගේම සම්දිස්ථානයක් දොර ඇරුණ. අපි නිදහස ලැබුවා 47. අවුරුදු 3කට පස්සේ ගුවන්විදුලියක් බිහි වෙනවා. කොමටද? අර බිහි වුණ අලුත් ලංකාවේ පිවිදෙන අලුත් ප්‍රජාවට අලුත් සිතුවිලි ධාරා අලුත් ප්‍රීතියක් අලුත් සැනසීමක් ලබා දෙන ගීත කලාවක් බිහි කරන මහා මධ්‍යස්ථානයක් විදිහට මේක ආරම්භ වුණේ. ඒ නිසා මේ ඉතිහාසයේ මහා ප්‍රදීපාගාරයක් ගුවන්විදුලිය කිව්වහම. ඒකට වෙච්ච නොඑක් එයම්මාරු තියෙනවා. නොඑක් ආපත් තියෙනවා. ඒ මැද්දේ ඒ සූර්ය මණ්ඩලය මුළු ප්‍රජාවකටම ආලෝකය ලබා දුන්නා. අවුරුදු 30කට පස්සේ මම ගුවන්විදුලියට ආවේ. අද මේ මහා ප්‍රදීපාගාරයක් වැනි සූර්ය මණ්ඩලයක් වැනි මිනිසෙක් කරුණාරත්න අබේසේකර. ඔහු එක මිනිසෙක් නෙමෙයි. ඔහු සමාජය විසින් බිහි කළ වීරයෙක්. හැම සමාජයක්ම ඉතිහාසයේ සම්දිස්ථාන වීරයෝ බිහි කරනවා. සමාජයේ වීරයෝ බිහි කරනවා. එහෙම තමයි ජෝතිපාලලා බිහි වුනේ. එහෙම තමයි ප්‍රේමකීර්තිලා බිහි වෙන්නේ කරුණාරත්න අබේසේකර බිහි වෙන්නේ. මේ අරුණ වැහුණ දොර කොහමද? අපේ බොහෝ දොරවල් කලා ලෝකයේ බොහෝ දොරවල් ඇරුණේ සමාජයෙන් පිටතට යන්න. සමාජයෙන් එළියට යන්න. එළියට ඇදගෙන ගිහිල්ලා පාවෙන කලාවන් දිහි කරන්න. සමාජයේ ගැඹුරු ගැඹුරට ඇරුණු දොරවල්. ඒ දොරක් තමයි ඔබතුම මේ ద్వාරය. ඒ දොර ඇරුණේ සමාජයේ ගැඹුරට. සමාජයෙන් පිටතට පලා යන හරිච්ච දොරක් නෙමෙයි. ඒක ඇමරිකාවේදී සිද්ධ වුණේ ඒ දේවල්. ඇමරිකාවේ ਵਿਚාරක කිව්වා අපි ගයන්න ඕන. ආදිපාදවරුන් තෙමේ, දිව්සට් නෙමෙයි, වයිට් කොලර් සමාජෙට නෙමෙයි. සිම්පල් සයිමන්ලට, අංකල් සෑම්ලට ගයන්න ඕන. කරුණාරත්න කිව්වේ කතාවම. කරුණාරත්නගේ වචන ටික මට තාම මතකයි. ඔහු ගොන්දරේ මට අවස්ථා දෙකකදී හම්බෙලා තියෙනවා. මම අවුරුදු 20 කොල්ලෙක් විදියට. ඒකට ඔහු කිව්වේ මාධ්‍ය වලින් හෝ ප්‍රකාශයටපත් කෙලේ ඔහුගේ ස්ථාවරය. මම සින්දු ලියන්නේ වියතුන්ට නෙමෙයි සාමාන්‍ය ප්‍රජනයාට. ඔහු එහෙම කිව්වා. මම සින්දු ලියන්නේ ප්‍රබුද්ධයන්ට නෙමෙයි සාමාන්‍ය රසික ජනතාවට. මම සින්දු ලියන්නේ අතීතයේ මැරිච්ච මිනිස්සුන්ට නෙමෙයි අනාගතයේ ඉපදෙන්න ඉන්න අයට නෙමෙයි අද දවසේ අප සමග ගැටමින් වැටමින් ජීවත් වෙන මිනිස්සුන්ට කියලා. මෙන්න පළවෙනි ගීතය ශ්‍රී ලංකාවේ කම්පරු පන්තිය ගැන ලියුණ පළවෙනි ගීතය මාස්ටර්ස් මේක මේක ඉන්ද්‍රජාලයක්. ලෝකයේ ඉහළම ගීත 10න් එකක් කියලා අපිට කියනවා මාස්ටර්ස්. ලංකාවේ මේක ගායනා කළ නිවිල් ෆර්නාන්ඩෝගෙන් පසු මේක සැන්ඩ්‍රා ගායනා කළා ලිරික්ස් ගායනා කළා නීලා වික්‍රමසිංහ ගායනා කළා දීඑස්ලා භාති සම්පි උමාරියා ගායනා කළා ඒ විතරක් නෙමෙයි මේ රටේ පුංචි කොල්ලන්ගේ බෑන්ඩ් සිය ගානක් මේ ගීතය ගායනා කළා මහපාරවල බෝක්කුඩ ඉඳගෙන කැලෑවල දෙනිවල දියලි ළඟ මහා වැස්සේ වාලයක් උඩ පොඩි බෑන්ඩ් තියෙන කොල්ලෝ ගායනා කරා. එහෙම තමයි ගායනාවක් අපි අඳුරගන්නේ ඉන්ද්‍රජාලයක් වුණ ගායනාවක්. මේක නවට කතා කරන්න පුළුවන්. නමුත් කවදාවත් කතා නොකළ එක වචන දෙක තුනක් කියලා අපි සංවාදي විවෘත කරමු. දැන් නිමාල් මෙන්ඩිස් මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ. සංගීතයත් ඔහුගේ. කළුදිය දහරට ඔහු තෝරන වෙනවා මේ ගීතය සිංහලට දාගන්න. නිමාල් මෙන්ඩිස් ඒ සැබෑ වීරය වඳුරගත්ත මේ කරන්න පුළුවන් ඉච්චනාටයි. කරුණාරත්න බීසීකට. බලන්න කරුණාත්මක සිංහට දාන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසියේ ආරම්භෙදිම කියනවා 10 cents කියන වචනේ. 10 cents මට සත 10ක් වැඩි කරලා දුන්නා මාස්ටර් සර්. කරුණාත්මක දාන්නේ 58. බලන්න ලස්සන 58. මිනිස්සුගේ හදවතේ භාෂාව. ස්නායු භාෂාව. science of emotions හැඟීම් වල භාෂාව. ඉංග්‍රීසි ගියේ තියෙනවා මම දරුවට ඒකෙන් බත් කෝප්පයක් කවනවා බෝල් ඔෆ් රයිස් කියලා තියෙනවා. ඒක වන්දුල අනාරත්න දානවා මේක මේ බත් විතක් කවන්න. බත් විතක් බෝල් ඔෆ් රයිස් නෙමෙයි. ඒක තියෙනවා අනේ සර් මාස්ටර් අපේ පෙටුම war and struggle කියලා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. war and struggle දි කවදාද ඉවර වෙන්නේ? කරු එහෙම ලියන්නේ නැහැ. කරු අරගලිය සටන ලියන්නේ නැහැ. ඔහු කියනවා කම්බය දෙල්ලේ තරඟ වීම ආරයි නේද? මට සිරි කියලා හිතේ නැද්ද මේ භාෂාව? මේක තමයි හදවතේ භාෂාව. ඊළඟට ටික තමයි කියනවා මේ මේ කවදා I don't know කියලා කියන මම දන්නේ නැහැ කවදාද ඉවර වෙන්නේ. කටු එහෙම කියන්නේ නැහැ. කරු කියනවා කවදා නිම වෙයිද? මේ තරගයේ කවදා නිම වෙයිද? මේ කබ්බැදිලි තරගමේ කවදා නිම වෙයිද කියලා. දැන් මම මේ මේ හදවතේ භාෂාව මේ language of emotion ඒකෙන් තමයි අද ලෝකයේ සංගීත විචාරය කියන්නේ emotional intelligence යා හැඟීම් වලින් දෙන බුද්ධිය හැඟීම් බුද්ධිය අංකල් සෑම් ළඟව සිම්පල් සයිමන් ළඟ පොඩි සිංහල ළඟ තියෙන්නේ මේ හැඟීම් බුද්ධිය ඒ විශ්වාසය තිබුණ කරුට ඒ නිසා කරුට පුළුවන් වුණා මේ රටේ ජනතා පුංචි මිනිසුන්ගේ ලොකු හදවත් අත ගන්න. පනම් මතෙන් මට වැඩි කර දුන්න හැකි වුණත් බස් මිසක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි අපි කතා කළේ පන ගැහි ගැහි දනින් වැඩි මාස්ටර් සර් මගේ හිමි දැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න මාස්ටර්ස් ගීතය uh, ඒ විවර කළ දුන්න ద్వාරය සහ ඔහු පෙන්වන මේ මහජනතාවගේ uh, නිර්මාණයක් කියන කාරණේ. ඇත්තටම ඔහු මේ මේ ගීතය ඇත්තටම පරම් මෙතුමා කිව්වාගේ පරම්පරාවෙන් පරම්පරාවට ගායනවා. හැබැයි මේකේ තේරුම හෝ නොදැන හෝ ගායනවා. ඒක තමයි ඊට ආකර්ෂණය වෙන්නේ. තේරුම දැන හෝ නොදැනගෙන දැන ගන්නවන වඩාත් හොඳයි. නොදැන හෝ කමන්නේ ගායනා කරනවා. ඒ ගීතය පිළිබඳ ඔබට තිබෙන අදහස. මම හිතන්නේ මේ කවින්ද්‍ර පරාක්‍රම කොටසකු සියලුම පැති ආහරණය කරා මේ ගීතය ගැන කියන්න ගියාට මම හිතන්නේ ඔහුගේ කතාවේ අතිපෙළේ තිබුණ අනිත් සියලුම දේවල්. ඒ කියන්නේ මේ ගීතය විතරක් නෙමෙයි මම කතා කරන්නේ. මට කියන්න තියෙන්නේ ඒක තා පොඩ්ඩක් එහාට දීපක් විතරයි කියලා මට හිතෙනවා. මම දන්න විදිහට මට දැනෙන විදිහට දැන් රටකිර ලෝක විශේෂයෙන් පොප් අයිකන් එකක් කියලා හඳුන්වන්නේ. එයා සෙලිබ්‍රිටි කියන ඒ සාහිත්‍යමය පැත්තේ සම්භාවනියක් වෙන්නත් ඕනේ. හැබැයි එයා පොපියුලර් කල්චර් එකේ ඉන්නත් ඕන. ඊට පස්සේ එයාගේ ඊරා එක තුළ එයාගේ යුගය තුළ එයා කියන්නේ එක දිගට පවත්වාගෙන යන ජනප්‍රියත්වයක් සහ යාවත් කල්න බව කොහොමද තියෙනවා. මා හිතන්නේ මේ තුනම මහා විදග්ධයකට කරන්න බෑ. ඒක තමයි ඉතා සරලම අබේසේකර රීතිය මට දැනෙන. ඔහුගේ තේමාව ඒක. ඒ කියන්නේ මං හිතන්නේ දැන් අපේ බැංකුවේ හිටිය එක්තරා පුද්ගලයෙක් ඔහු හැමතිස්සෙම සිංහල භාෂාවෙන් කතා කිරීම පිළිබඳ යකා නැගලා සටන් කරනවා. හැබැයි ඔහු ඉංග්‍රීසි පැත්තෙන් අන්තිම සුද්ධෙකුටත් ඇයි ඉංග්‍රීසි කතා කරන මිනිස්සෙක්. මම හිතනවා ඒ නිසා තමයි ඔහු සිංහල කතා කරන්නේ කියලා සටන් කරනකොට අපේ ඉංග්‍රීසි උගත්තු ඔහුට බය වුණේ. ඔහුට ඉංග්‍රීසි පුළුවන් නිසා. ඔහු නිකාම්ම සිංහල විතරක් දන්න මිනිහෙක් විදිහට ওই සටන කරන කවුරුවත් ගණන් ගන්න. මම මේ පුංචි උදාහරණයක් එක හරි මොකද කරුණත් අපේසේකරගේ සින්දුත් මේ වගේ හරි සරලව තේරුම් කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඔහුට මහා ගැඹුරු සාහිත්‍යයක් තිබුණා. ඒ කියන්නේ ඔහුගේ සමහර වචන දැක්කම විලියන් ඇඹරෙනවා අපි අපි වගේ රචකයෝ මේ මොකද්ද අපි අපි ලියලා තියෙන්නේ කියලා. අපේ දා ළඟේ කරනකොට අපිට මතක් වෙන්නේ වුන් වෙනි සම්භාව රීති ලියපුවා. හැබැයි කවුද කොහේද කරුණානන්ද අපේසේකර විදග්ධ ප්‍රශස්ත රචකෙක් කියලා කටපුරා කියලා තියෙන විදග්ධෙක් ලංකාවේ ඉන්නවද මම දන්න විදියට ඒ ඒ නම් ලිස්ට් වල කොහොම හරි එක මගේ හැරෙනවා මොන හරි හේතුවකට නමුත් මේ මහා සංස්කෘත පාලි සිංහල ඉංග්‍රීසි මේ හැම දෙයක් ගැන පිරිසිදු දැනුමකින් හිටපු කරුණානන්ද අබේසේකර ලියනොත් හද්ද අමු සින්දු ජෝතිපාලට මිල්ටන් පෙරේරට මොහිදින් බෙක්ට ලියනවා. හැබැයි අමරදේවට සින්දුවක් ලියන්න හම්බුනොත් එයා පස්සට ගියේ නැහැ. නාරද දිසාසයකට ටිකක් ගැඹුරු සින්දුවක් කියලා අපි කියන මං හිතන්නේ ඔහු ගැඹුරු සින්දු කියලා චන්ද්‍රබිම්බියුරු ලිව්වා කියලා. ඌට ඒක නිකම්ම ඔහු ලියන නිකම්ම බයිල සින්දුවක් වගේම ඌට සාමාන්‍ය දෙයක් කියලා දැම්ම. මම ඔහු සමග ඇසුරු නොකරට ඔහුගේ චර්යාව දැක්කම මට හිතෙන්නේ ඌට ඒකත් මහලුකු එකක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම කරුණාන්ත අපේසේකර තමන්ගේ යුතුයකම කරා පරාක්‍රම කිව්වාගේ දැන් ඕක ওই විදිහට කියනකොට තමයි තේරෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඇසුරු කරන කෙනෙකුට තමයි ඕක විශේෂයෙන් මේ ඒ ඒ ඒ ඒ ඒකේ සියත්කරණය කියලා මම හිතන්නේ ඕකට කියන්නේ මේ සියත්කරණය කියන පඬිත වචනේට වැඩිය අපේ කමට කොහොමද මේක ගන්නෙ කියන එක හරියටම හරි පණංගටින් කියපෙන්නේ නමුත් පණංගට කියනක පරාක්‍රම කියන මේ වහලලුන් නැගලා මේ බෑන් ගන්න පොඩි කොල්ලොන්ගේ වහරක් නෙමෙයි. අපි පොඩි කාලෙත් අයින් වෙච්ච එකක්. අපි පණමට කියලා කියන්නේ නැහැ. දූෂන් බ්ලාසිංගල වගේ තමයි කියන්නේ පණමට දීමගේ දැනනෙත් පෑදුවේ කියලා අම්මා නැති මට කිරියා. ඒ ඔහුගේ භාෂාව. ඔහුට වැඩි අවුරුදු සෑහෙන ගාණක් පස්සේ අපි ඉන්නේ. හැබැයි කොරන්ද බෙසේකරේ පණංගටෙන් කතාව අද මගේ දුවට අවුරුදු 19. දුවටත් තේරෙනවා. දැන් මේ සරල ප්‍රීතිය සමගම විදග්ධෙක් නොවුණු ජනප්‍රිය විදග් ජනප්‍රිය රාමී හිටපු ඒ විදග්ධ බව කවදාවත් හෙලි කරන්න දැඟලුවේ නැති මහන්සි ගත්තේ නැති වචන වලින් කියන්න අමාරු ප්‍රාක්‍රම කිව්වාගේ මේ වැඩසටහන් කොච්චර කරත් කියලා ඉවර කරන්න බැරි ඔහු මහා සාහිත්‍යකාරයෙක් හැබැයි පොප් අයිකන් එකක් ඒක තමයි කියන්න ඕන මොකද ඒ අයිකන ලංකාවේ මම ඒකම තමයි මේ තරම්ම කරුණා දවේශය කර නැතිකම අපට දැනෙන්නේ. මාස්ටර් වලින් එහාට යයි කියලා මට බය හිතුණා මේ ඉබානන්ද. ඊව ගැන වචන දෙකක් තව තියෙනවා. මේ මාස්ටර් සර් කියන මේ පද යුගය බලන්න නෙවිල් ෆර්නෑන්ඩෝ මොනතරම් සංවේදී මහජනතාව ගැන සංවේදී නිර්මාණකරුවෙක්ද කියලා කලෝතිය දහර තියෙන්නේ චිත්‍රපටියෙම කම්කරුවන්ගේ වේදනාව ගැන තිබුණු චිත්‍රපටියක්. ඒව ගැන අපේ ਵਿਚාරයක් කතා කරන්නේ නැහැ. සමාජ භූමියට ඇතුළු වෙන දොරවල් ගැන ඕන් කතා කරන්නේ අර අන්දර කිව්වා වගේ. මේක සර් කියන වචනේ. ඊගෙන සියුම් පරීක්ෂණයක් කළොත් නිවිල්ෆනෑන්ඩෝ මේකේ මාස්ටර් සර් කියන එක ශබ්දේ ඉතා හොඳට ගන්නවා. මොකද කම්කරුවෝ සාර් කියලා කියන්නේ. සර් කියලා කියන්නේ. සාර කියලා කියන්නේ. ඒක තමයි කම්කරුවගේ හදවතින් එන ස්වරය. ඊට පස්සේ කියවන ගීත බොහොමයක් මේ මධ්‍යම පාන්තික ගායක ගායිකාවෝ අනේ සර් කියලා කියන්නේ. සර් කියලා කම්කරුවේ කවදාවත් කියන්නේ සර් කියලා කියන්නේ. ඒක හරියට ගත්තේ භාතිය සන්තෝෂ් විතරයි. භාතිය සන්තෝෂ් ඒකල ගීතයක් මහා සිම්පනි එකක් ඔපරැටික් ගීතයක් බවට පත් කරනවා ඔහුගේ බෑන්ඩ් එකේදී. ඔහු කුමාරියා සමග මේ බෑන්ඩකේදී මේ ගීතය එක තැනකදී කියනවා මේ භාතිය මට මතකයි සන්තුෂ් කියනවා අපි කලේ මේ දේ. එදා නෙවිල් ෆනෑන්ඩු කම්කරුවේ ඒ කෙන්දරිලි හඬින් ඒ යථාර්ථය කිව්වා. අපි කලේ මේ මහා හාමන එකක් කියලා මේ මහා ඔපෙරාමය සංද්වනිමය ගීතයකින් අපි කලේ කම්කරු පන්තියේ හඬ ශබ්දය සමාජයට මුදා හැරීම කියලා. ඒ වේදනාව තමයි මිනිස්සු කෑ ගහන්නේ ඔය ගීතය කියමින්. මේ සමාජයේ වේදනාව කියන්නේ මිනිස්සුට ඕන. ඒ නිසා හැම සමාජ තට්ටුවකම මිනිස්සු මේ ගීතය ගයනවා. මේ ගීතය අහන විදේශීන් පවා මා සමග කියලා තිනා ඒකේ තිබෙන ස්නායු චලනය. ඒක තියෙන මේ ෂොක් තෙරපි එක. සම්කරු පන්තියක් ගැන හරිම ශ්‍රේෂ්ඨයි කියලා ඒ ගායන. ඒක හරියට බිලි හොලිඩේගේ අර මැග්නෝලියා මල්ලා ගස්වල එල්ලෙනවා සුද්ධ කළුස් වහලුම මරලා ඉල්ලලා අලුත් ගෙඩි జాතියක්ද කියලා අහනවා ඒ ගීතේදී. කපුට ඇවිල්ලා පොටලා ඒකේ රෝස පාට මස් එනකොට අලුත් මල් జాතියක්ද මේ පිපිලා තියෙන කියලා අහනවා. හරියට එහා සමානයි මේකත්. එතකොට එතෙන්දී ඒ සර් කියන ගීත වචනය හරියටම තේරුම් ගන්නා භාතී සංසේස් ඒක උච්ච ස්වරාන්ත වෙතිදී යා කියන අනේ සාර් කියලා සෑර් කියලා කෑග් ගහලා කියනවා. බලන්න එතකොට අපි මලයාලම් වලදී කියනවා මේ චෙරියා ශබ්ද කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ මේ පිපිරුම. පොප් කියන්නේ ජනප්‍රිය කියන අර්ථයේ පුංචි අර්ථයක්. පොප් කියන්නේ සිංහල පොපියන, පිපිදෙන, පුපුරන කියන තේරුම. බ්ලෝ කියන අදහස, ක්වික් ඕපනින් කියන අදහස, ඒ ඔක්කොම මේ වාදී සංස්කෘත ගන්නවා. ඒක ගීතයක් කොපි එකක් දක්ෂ කොපි එකක් නෙමෙයි ඒක රීමේක් එකක් කරලා ඉන්ද්‍රජාලයක් බවට පත් කරා. ඒ යගේ කිරීමත් මේක නිම කරන්න ඉස්සෙල්ලා මම කියන්න කැමතියි. අනම්මකෙන් මට වැඩි කර දුන්නා. හැකි වුණත් බත් පිටක් දරුවට කවන්නා. සිතේ දෝ බොහොම ස්තුතියි මේ තව දුර යන්න පුළුවන් මම දන්න තව දුර යන්න පුළුවන් මේ කතාව ඇතුළේ මේ ඒ පිළිබඳව අපි කතා කළේම නැහැ නමුත් මම තව ගීතයක් අපි රසයෙන් ගීතය කියලා මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ගේ પરම්පරාවේ අයවලුන් පිළිබඳවත් නිර්ලෝභීව කතා කිරීම පිළිබඳව බාහිර සංස්කෘතිය පිළිබඳව කතා කරන ඔබේ પરම්පරාවයි ටිකක් මැලිත්කමක් දක්වනවා නමුත් ඒ පිළිබඳව මගේ ස්තුතිය. අපි ඊළඟ ගීතය ගැයීමට මේ ගීතය මුල් ගැයීම කලසුරේ ලතා වල්පොල ගාන වේදනය. අද ගැයීම සඳහා අපි ආරාධනා කරන්නේ සිතාරා මදුෂානී ස්තුතියි කරුණාත් අබේසකන් රචනා කළ ගීතය කේ රොක්සාමි තනු නිර්මාණය කළේ අද ගායනා කළේ සිතාරා මදුෂානි. අරිසිර විතරගේ මහත්මයා පරකමකුඩතක මහත්මයා කියු විදිහට පොපියුලර් කල්චර් එක ජනප්‍රිය සංගීත සංස්කෘතිය ජනප්‍රිය සංගීතයේ අය ගුවන්විදුලිය කැඳා ගැනීම එවකට තරම් ලේසි පාසු කාරණාවක් නෙමෙයි. අපි කොහොමදින්ම දන්න යුගයක් ඒ යුගය ගත්තම විදග්දා විදග්ද කියලා බෙදාගෙන හිටපු කාල සීමාවක් විවිධ කණ්ඩායම් විසින්. මේ වික්‍රමය කොහොමද ඔහු මේ ගුවන් විදුලිය ඇතුලේ කළේ? ඔව් මම කැමති හිමානන්ද මේ ඔක්කොම බොහොම ස්තුතියි කියන්න පළමුවෙන්ම මොකද මේ පරාක්‍රම මෙද්දුන් ඔබත් එක්කම මේ ద్వාරයක් පිළිබඳව අපේ මේ කොහෙද මේ ద్వාරයෙන් අපි ඇතුල් වෙන්නේ කොහෙන්ද පිට වෙන්නේ කියන අදහසත් එක තමයි අපි මේකට ප්‍රවේශ වුනේ මගේ හිත හැමතිස්සෙම කියනවා මම මගේ ජීවිත ගමනේ යම්කිසි දොරකින් ඇතුළු වුණා නම් ඒ දැවැන්ත සුවිශාල ద్వාරය තමයි මේ මහා සරසවිය වෙන අපේ මේ මහ ගෙදර මේ ගුවන්විදුලියේ ඔය ඉතිරිපස ద్వාරය මේකෙන් ඇතුළුණු බොහෝ විද්වතුන් මම හිතන්නේ සරසවි විශාල ගණනකට ගියත් ඇසුරු කරන්නට නොලැබෙන ප්‍රමාණයේ විද්වතුන් පිරිසක් ඇසුරු කිරීමේ වාග්ය මා ලැබුවා. මා ඈත ඈත පිට හද්දා පිටිසර ගමක ඉපදිලා කොළඹට ඇවිල්ලා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර මේ වාසනාවන්ත ద్వාරයෙන් ඇතුල් වෙන්නට මට ඉඩ ලැබුණා. එහිදී මා අපේ අධ්‍යක්ෂ ජනරාල් තුමා කිව්වා වගේ ඒරානන්ද හිටියාත් මැතිතුමා යලිත් ඒ විද්වතුන් මේ කොරිඩෝ දිගේ කැඳවන්නට එතුමන් සහ ඔබ ඇතුළු මේ කරන උත්සාහයට මගේ ප්‍රණාමය මුලින්ම පුද කරන්නට ඕනේ. ඉතින් මේ මහා ద్వාරය තුළින් අපි මේ අද කතා කරන අපේ කතානායකයා මේ නිවේදක වංශ කතාවේ මහා වීරය ඇතුල් වෙනවා මං දැකලා තියෙනවා හැබැයි. එතුමා මෙතනින් දොරටුවෙන් ඇතුල් වෙන විට ගුවන් විදුලියම මහා ආලෝකයක් ලැබුවා වගේ විශ්මයක් මගේ මතකේ තියෙනවා. මොකද ඒ තරම් ආකර්ශනීය පුද්ගලෙක් මට මතක් කරන්නත් අමාරුයි. ඔහු මේ ගීත කලාව පිළිබඳව දක්වපු කුසලතාවය මම හිතන්නේ ඔබතුමාලා කතා කරනවා හැමදෙනාම මා කැමති මාගේ අත්දැකීම් මම එතුමා ඇසුරු කරපු කෙනෙක් හැටියට එතුමාගේ මඟ ගිය කෙනෙක් හැටියට මගේ අයිකන් එකක් නැත්තම් මගේ පූර්වාදර්ශය වුණේ කරුණාර්ථ බේසකෘෂූරෙන් මම නිවේදකෙක් හැටියට ඇවිල්ලා සහන නිවේදකෙක් හැටියට කටයුතු කරද්දී නිරන්තරයෙන්ම මගේ හිතේ බැබළුනේ මේ කරුණාර්ථ බේසකෘෂූරෙන් මේ වගේ පෞරුෂයක් කොහොමද හදාගන්නේ ඒක නිකන් පෙනුමෙන් විතරක් බෑ කුසලතාවය දිනු කරගන්නට ඕනේ ඒ රචනා කලාව දිනු කරගන්නට ඕනේ. මේ තමයි මගේ අත්පොත. එතුමා ඔබතුමා කිව්වාගේ එච්.ආර්. ජෝතිපාලයන් ජේ මිල්ටන් පෙරේරා මොහිදින් බෙග් වැනි චරිත නිර්මාණය කළේ මම හිතන්නේ කරු අයිය. කරුණාත් අබේසේකර ශූරින් තමයි මම හිතන්නේ බඳුරු මල්ලි මේ ජෝතිකේ ගීත 160ක් විතර මම හිතන්නේ ලියලා තියෙන්නේ. ඉතින් අදත් ඒ ගායන ශිල්පීන් බබලෙනවා. නව පරපුරක් හැටියට ඔබතුමා කිව්වා වගේ කරුවයියා මම හිතන්නේ විශාල ශිල්පීන් પરම්පරාවක් ගායන ශිල්පීන් પરම්පරාවක් බිහි කරන්නට එතුමන් අත දුන්නා. අපි කතා කරනවා විවිධ වැඩසටහන් ගැන. මෙතන මේ මැදිරියේ මේ වේදිකාවේ ගුවන් තොටිල්ල පිබිදෙන ගායක පරපුර ලාලිත විලාසිතා මේ යනි වැඩසටහන් වලින් මම හිතන්නේ විශාල ගායන ශිල්පීන් ශිල්පිනන් પરම්පරාවක් බිහි කරන්නට කරුණාත් අබේස්කර් ශූරින් එතුමන්ගේ අතහිත දුන්නා. ඒ අයට ඉහළටම යන්නට එතුමන් සම්පූර්ණ සහාය ලබා දුන්නා. මට පරාක්‍රමතුමා මට හිතෙනවා මේ ඔබතුමාත් අර මේ මාර වැඩ කරයි කියලා කතාවක් කිව්වා මම හිතන්නේ මේ මම අහලා තියෙන විදිහට මම දැකලා නැහැ සිරි අයියාගෙන් තමයි කරු අයියා ළමා පිටින් ඇවිල්ලා තියෙන්නේ. කරු අයියාගෙන් පස්සේ මේ අපිටත් ටිකක් මේ අයියලා වෙන්න පුළුවන් කමක් ලැබෙනවා මේ කරුණාත් අපතේ ඍෂි නිසා. මොකද අපිටත් ආර්ය අයියා කියනවා, ජයන්ත අයියා, සරත් අයියා මේ ඔක්කොම මේ ගුවන්විදුලි ආපු කට්ටිය අයියලා වුණා. ඒකත් කරෝයේ නිර්මාණයක් කියලා මට හිතෙනවා. මොකද අපිට මම පොඩි කාලේ මේ වැඩි හැටේ වැඩි හිටියේ ශ්‍රාවකිනුත් මේ ආර්ය අයියා කියලා මට කියනවා. ඒ මට හොඳටම දන්නවා මේ අය වයසින් වැඩි කියලා මතර ඒ එක්තරා යෙදුමකුත් ඇති වුණා ඒ කාලේ හැටියට. අදත් මම හිතන්නේ හැබැයි ඇත්තෙන්ම පරක්‍රමතුමා මේ මෙවැනි ඔබත් ඒ වෘත්තියේම ඉන්නේ අපේ හිමානන්ද වගේ මහතුරු මේ ගුවන්විදුලියේ අද අපට ඉන්නවා කරුවයියා වගේම කියන්නට බෑ නමුත් ඒ ආසන්නෙන් යන සහ බොහොම විද්වත් ආකාරයෙන් වැඩසටහන් මෙහෙවන නිවේදක પરම්පරාවක් මා ජාතික ගුවන්විදුලියට මේ මගේ මහගෙදර හැදුණු කෙනෙක් හැටියට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒක කරුවයියා ඇත්තෙන්ම අපිට කියන්න තියෙන්නේ මහා යුග පුරුෂයෙක් නිවේදක પરම්පරාවේ අසහාය මම හිතන්නේ කියලා කියන්නට පුළුවන් එකම තැනත්ත අපිට තාමත් ඒ පෞරුෂත්වය සහ ඒ හඬ සහ ඉදිරිපත් කිරීම සහ නිර්මාණ මම අනුගමනය කරේ එතුමාගේ මේ බෙලඳ දැන්වීම කලාව. මට මතක් වෙනවා එතුමා කෙටියෙන් කියනවා මල් නම් ජයරත්න ජයරත්න නම් මල්. එතකොට මේ වගේ සෞසිරියෙන් පිරි සෞසිරි මේ වගේ යෙදුම් මම ටිකක් පොඩක් අධ්‍යයනය කරා. ඒ ඔස්සේ ගිහලා තමයි මම ඔය ඇලෙව්ව තැලෙව්වාමයි වගේ කියන්න මම හුරු කරගත්තා. ඉතින් ඒ ආభాෂය මම හිතන්නේ මේ කවුරුත් කතා කරන්නේ මේ කරුවයිගේ වෙළඳ දැන්වීම පිළිබඳව දක්වපු ඒ කුසලතාවය. මොකද මේ කාලේ ආරසරි වෙළඳ ඒ කාර්ය කියන්නේ මේ කොමර්ෂල් ස්ලෝගන් කියන වචනේ. ඒ ස්ලෝගන් එකක් කිව්වහම ඒ ව්‍යාපාර කොච්චර කීර්තිමත්ද කිව්වොත් අදත් ජයරත්න ව්‍යාපාරිකයෝ කියනවා අපි කරුට ණය ගතිය කියලා. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න. පුණත් සූදානම් කියලා වරික මට මේ අපේ මේ තරුණයා කිව්වා හිමානන්ද. ඉතින් මට මතකයි දැන් අද අපට වෙලා තියෙන භාෂාව කො ඒ භාෂාව නිසා මේ ගියක් අර ඕව නෙමෙයි බර්ඩ්මෑන් මහා භාෂා මිනිසා ඔහුට එළඳ ප්‍රචාරණයේදී ඔහුගේ නිර්මාණ ශක්තිය ඔහු දැන් ඔය පරිසරල එක්ක මේක ගෙන ගිය හැටි දැන් අද අපට මතක් වෙනවා මේ අද තියෙන දේවල් වල තත්ත්වය දා මේ දැන් ප්‍රධාන මේ වෙළඳ සමාගම් වලට අර ඉන්දසුන් කිව්වා වගේ අද මේ පවිත්‍රකාරක දියරයක් විකුණන්න එන සේල්ස් එක් කෙනෙක් පෙන්නනවා මේ වැසිකිලි පෝච්චි අද්දාගෙන පෙන්නනවා මේ මේක ගන්න කියලා. මේ බලන්නේ මේ මොකද්ද මේ කියලා හිතන් එතකොට ඊළඟට මේ මට තේරෙන්නේ මේ අමුවෙන් කියනවා මේ කාන්තාවන්ගේ සනීප රසක තුවා මොන අත්‍යවද්ද මේ මේවා මේ මට ડોක්ටර් කෙනෙක් කියනවා ඇයි දෙයියනේ පරාක්‍රම මුන්ට කියන්න බැරිද මේ හිතවතී කියන්න බැරිද සහනී කියන්න බැරිද මිතුරු කියන්න බැරිද මේකට ඉංග්‍රීසියෙවයි ඔහොම දානවාද ඉතින් මේ වගේ දැන් මේ අද තියෙන වෙනදැන්වීම් බැලුවාම අපිට පේනවා මේ මුන්ට භාෂාවක් නැහැ. කරුණාරත්න මහා භාෂා මිනිසෙක්. ඒ කාලේ ඒකයි හරිසිරලා මිනිස්සු සැලකුවේ මේ මෑන් ඔන් ද එයා කියලා දැන් ඇමරිකාවේ ඒ වගේ ප්‍රචාරකයන්ට කියන්නේ man on the scene man on the එයා මොකද හසෙන් එන මහා සුහද මේ කතාකාරී මුළු ජනතාවම මේ වශී වෙනවා කරුණාරත්න බේසේකටත් මුළු ජනතාවම වශී වුණා ඒක අපි මේ ඒ අංශයේදීත් කතා කරන්න සුසුදයක් හොඳයි ඔබ හොඳ තැනකට ගෙනවා මේ මේ භාෂා මිනිසා මිනිසා නිර්මාණ වුණ විදිහ වාකස්මිකව පහළ වුණ කෙනෙක් නෙමෙයි. ඔහු හැදුන බිමක් තිබෙනවා. ඒ බිමෙහි ස්වરૂපය අපි හඳුනාගත යුතුමයි. දිලිපබසේකර මහත්මයා. ඔහුගේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය පිළිබඳව නෙමෙයි අපි කියව යුතු වන්නේ. ඔහු මේ භාෂාව හදාගත්තේ කොහොමද? මෙතරම් භාෂා ඥානයක් ඔහු කොහෙන්ද ලබාගත්තේ කියන කාරණය. ඔහු පැලවුණු බිම පිළිබඳව අපි ටිකක් ඔහුගේ පරිසරය සහ ඔහු පැලවුණු බිම පිළිබඳව කතා කරමු. ඔහු මේ සරසවේගේ අධ්‍යාපනය ලැබු කෙනෙක් නෙමෙයි. එහුට මේ ජේෂ්ඨය සමත් ඊළඟ නාලන්ද විද්‍යාලයෙන් ඉහළ පන්තිවලදීම තමයි ඔහුට ගුවන් විදුලියට එන්න ලැබෙන්නේ. අවුරුදු 12දී. නමුත් ඔහුට ආශ්‍රයයන් ලැබෙන්නේ මේ කතා වුණා සිරියයි කියන නම යූ.එස්. පෙරේරා එතුමාගේ නම නීතිඥ මහත්මයෙක්. එතුමා ලංකාවේ මම හිතන්නේ පළවෙනි ගුවන් විදුලි ප්‍රතිරූපය කියලා කියන්න පුළුවන්. ඒ ඔවුන් යටතේ හැදිච්ච මහ පරම්පරාවක් හිටියයි මම අහලා තියෙනවා මේ නාලන්ද විද්‍යාලයේ එක පන්තියක හිටපු ළමයි ඔක්කොම ආව ගුවන් විදුලියට ඒ නම් මං කීපයක් කියන්නම් එතකොට ඔබට තේරෙයි මේ මේ පසුබිම මොකක්ද කියලා. හෙන්රි ජයසේන ගුණදාස අමරසේකර. එතකොට මේ චිත්‍රානන්ද අවේසේකර ක්‍රිකට් ක්‍රීඩකෙක් හිටිය ස්ටැන්ලි ජයසිංහ කියලා. කවියෙක් සුගත සුගතමුනි ඥානසිංහ මේ වගේ මහා විශාල පරම්පරාවක් තව පරම්පරාවක් ආකර්ෂණයේ දිනාගත්තු පිරිසක් තමයි මේ මේ සිරියයියත් එක්ක ළමා පිටියට ඇවිල්ලා තියෙන ගුවන්විදුලිය. ඒතර ගුවන්විදුලියත් අලුත්, මාධ්‍ය ක්‍රීඩාත් අලුත්. මේ මේක තමයි මේ ඔවුන්ගේ මේ මේ වැඩබිම ඔබේ වචනේ පාවිච්චි කරලා වැඩබිම සහ ඔවුන් මේ මේ ඔවුන්ගේ සරසවිය වෙන්නේ මෙතන. මම කියන්නේ ඒ ඒ මම කියපු නම් කියපු බොහෝ දෙනෙක් නාලන්දෙන් මෙතෙන්ට ආපු ගමන තමයි අනිත් තැන්වලට ගිහින් තියෙන්නේ. ඉතාලම උන් නැගුණු ඉතාලම ඉහළ තලයන්. මේ ඔක්කොටම ඒ කාලේ තිබිච්ච භාෂා ප්‍රබෝධය බලපෑම් නැති කියලා මට හිතෙනවා. උන් ඒකේ නියමුවන් වුණාය කියලා කියන්න පුළුවන් එක්තරා කාලෙකදී. දැන් මම අහලා තියෙනවා උන්ට සිද්ධ වුණා ගුවන්විදුලිය මේ මේ මම මේ කියන්නේ 940 ගණන් වල වගේ කාලේ ඒ වෙනකොටත් ලංකාවේ යටත් විදිහට මෙහි වැඩ කටයුතු කරන්නේ නැත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වෙන්නේ නැති උන්ට සිද්ධ වුණා භාෂාව නිර්මාණය කරගන්න සිංහල භාෂාවෙන් මේ මේ යම් යම් දේවල් මේ සංකල්ප අලුත් ලෝකයට අදාළ සංකල්ප වලට සිංහල යෙදුම් නිර්මාණය කරගන්න උන්ට සිද්ධ වෙනවා. උන් ආශ්‍රය කරලා තියෙන එකල හිටපු පඬිවරුන් මම කියන්නේ මහාචාර්ය විනීතාරණ මහත්මයා තාම ජීවත් වුණ අතර ඉන්න ඔහු මේ මේ ඉතිහාසය ගොඩක් දන්නවා. ඒ වගේම මේ කාලේ හිටපු සංඝයා වහන්සේලා. ගෙන් මේ pāli සංස්කෘත උගත් සංඝයා වහන්සේලාගෙන් ගේ මේ දැනුම උකහාගෙන තමයි උන් භාෂාව හදාගන්නේ. ඒතර උන්ට සිද්ධ වෙනවා දැන් තාත්තගේ ප්‍රකට තව මේ පැත්තක් තමයි මේ ක්‍රිකට් විස්තර ਵਿਚාරය. ඔහු තමයි පළවෙනි සිංහලෙන් පළවෙනි ක්‍රිකට් විස්තර ਵਿਚාරයක් ඉදිරිපත් කරන්නේ ඒත් ළමා පිටිය හරහා. ඌට ලැබෙන අවස්ථාව ඒ නිසා මේ දැන් ක්‍රිකට් පසු කාලයක ලංකාවේ ඉතාම ජනප්‍රියම මේ ක්‍රීඩාව වඩපත් වෙනවනේ. ඒකේ ජනතාව අතරට මේක ගෙනියන්නේ මේ පොඩි මිනිස්සු පොඩි මිනිහාගේ ක්‍රීඩාවක් බවට පත් වෙන ඔහුගේ මේ ආකර්ෂණය මේකට දිනා ගන්න මේ මේ වචන මේ අනිවාර්යයෙන්ම බලපාන්න ඇති. ඒතර ඒව හදාගත්තට ඔහු ඒව හදාගෙන තින්නේ මේ අර වගේ විද්වතුන්ගෙන් ඒ ඔවුන්ගේ ආభాෂයෙන් මේ ගත්තු වචන වලින්. ඔවුන් ඊට පස්සේ ගිහිල්ලා මේ මේ මම අහලා තියෙනවා ගිහිල්ලා ඔවුන්ගෙන් අහනවලු මම මෙහෙම වචනයක් හදුවා මේක හරිද කියලා. ඉතින් ඒ වගේ භාෂාවට මුල් තැන දීලා තමයි ඔවුන් මේ මේ රාජකාරී කරලා තියෙන්නේ. ඒ ගීත රචනයේදී වේවා නිවේදන කලාවේදී වේවා අර කිව්වගේ වෙළඳැන්වීම් කලාවේදී වේවා මේක භාෂාවත් එක්ක ඉදිරියට යා යුතු දෙයක් හැටියට උන් මේ ඉස්මුදුනින් පිළි අරගෙන තියෙනවා. අපි මේ දැන් බොහොම අපි ඉංග්‍රීසියෙන් කියන මේ throw away uh, words කියලා සමහර ඒවා තියෙනවා. අපිට අපිට හිතෙන්නේ මේවා මේ ඕන කෙනෙක් ලියන්න පුළුවන් ඕන කෙනෙක් නේද? නමුත් ඒ අදාළ තැනට එදීමයි දැන් අපි ඉස්සෙල්ලා අහපු ගීතයේ මේ ගීත දෙකෙන් මට මේ පසු කාලයක තමයි මටත් තේම <laughs> තියෙන්නේ. ඔහු බොහොම විවෘතව තමයි ගීත ලියලා තියෙන්නේ. මේ මේ දෙකම චිත්‍රපට ගීත. ඔහුට ඔහුගේ මේ නිදහස උපරිමයෙන් ලැබිච්ච අවස්ථා නෙමෙයි. දැන් මාස්ටර්ස් ගීතය ගත්තොත් මේ ඉංග්‍රීසි ගීතය ඉවර වෙන්නේ masters when will i be your friend කියලා. සිංහල ගීතය ඉවර කරන්නේ එතනින් නෙමෙයි. ඔහු තව මේ එක එක ඔකින මාස්ටර්ස් අප මිතුරන් වේදෝ එදා දවස උදා වේවිද මේක පොඩි මේ උත්ප්‍රාසයක් මතු කරලා තමයි හොනවත්තන්නේ. ඒ කියන්නේ මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි හිතා ගන්න ඕනේ මේක වෙන්න පුළුවන් පැත්තටද බර නැද්ද කියලා. ඒතර අර සතරසෝකී ගීතයේ තියෙනවා සෝචනීය ජීවිතේ. ඒක අපි කවුරුත් දන්නවා. එනතුරා සැප මාරුතේ. කියන්නේ මේක මේකත් මෙතනින් නවතින්නේ නැහැ. තවත් තවත් රැල්ලක් එනවා. තවත් රැල්ලක් එන එක බොහොම දක්ෂ විදියට මම හිතන්නේ මේ එම් කේ රොක්සාමි මහත්මයාගේ තනුව ඒක බොහොම දක්ෂ විදිහට එතනින් නවත්තලා සෝචනීය ජීවිතය කියන එක නවත්තලා ඔහු වෙනත් වාද්‍ය භාණ්ඩයක් පාවිච්චි කළා තමයි එනතුරා සප මාරුතේ කියන තැනට යන්නේ. මේක සුබවාදීව මෙන්න මේ මේ මේ ඒක ඔහු මේ මේ කොටු කරන්නේ නැතු මේ විවෘතව කියන්න මේ ඔහු ප්‍රයෝගික කරගත්තු භාෂා ශෛලියක් තියෙනවා. ඒක මම හිතන්නේ පස්ස කාලේක નિરાයාසයෙන් වෙන්නේ නැති. දැන් මම අර ඔබ කිව්වනේ මේ මේ මාස්ටර්ස් වලින් එහාට යන්න හිතන්නේ කියලා මම හිතේ ඒ ගැන පොඩි දක් කියලා නවත්තන්නම් මම මෙතන මේ අනිත් කට්ටිය සමහරට දන්නේ නැතුව ඇති මේ කවදාවත් කියවෙන්නේ නැති වෙන්නත් පුළුවන් මේ ගීතය අද වෙනකොට සලකන්නේ ඔහු ඔහුගේ මේ ගීතයක් හැටියට මේ පරිවර්තිත ගීතයක් හැටියට දැන් ලංකාවේ එහෙම පරිවර්තනය කරපු ගීත ගොඩක් තියෙනවා නමුත් ඒවට එහෙම කියන්නේ මේ මේක පරිවර්තිත ගීතයක් මොකද මේක නැවත නැවත අය විසින් ගායනා කරන නිසා දැන් මේක මේකේ බුද්ධිමය දේපල මේ ගැන මේ ලොකු උනන්දුවක් තියෙන නිසා දැන් ඔහු සලකන්නේ මේකේ පරිවර්තකය හැටි. නමුත් මේ ගීතය ඔබ හිතන්නේ ඉංග්‍රීසියෙන් තිබුණා නම් මේක අර වහලවල් උඩ බෝක්කුඩ කියන තත්ත්වයටපත් වෙයිද? මේ සිංහල වචන පිළින් තමයි මේක යන්නේ. හැබැයි ඔහුත් ඒක දැනගෙන හිටියා. ඔහු ඔහු ඒ කාලේ මම ඔහුගේ මේ මේ සමුග සාකච්ඡා බොහොම අඩුයි තියෙනවා. පත්‍රවල මේ ගුවන් විදුලි එහෙම කීපයක් මම අහලා තිනවා. ඔහු පුන පුනා මේ ගීතය ගැන කතා කරනවා. අපේ ප්‍රනිත් අබේසුන්දර ප්‍රනිත් අයියා කියනවා ඔහුගේ පියා විමල් අබේසුන්දරන් ඒ කාලේ හිටපු ප්‍රාමාණික විද්වතෙක්. මේ තාත්තගේ එදිනෙදා ජීවිතය අසුරු කරපු යාලේ කොහොට වඩා ගොඩක් වැඩිමල් විමල් අබේසුන්දර මහත්මයා. දවසක් හවස ඇවිල්ලා බොහොම සන්තෝෂෙන් කිව්වලු විමල් අද මං අමුතු ගීතයක් ලිව්වා කියලා. මේ ගීතේ වචන ටික කියලා තිනවා. උහුට මේ සින්දු දවස් ගාණක් කියපු ලියපු පුද්ගලෙක් ඔහු ඉතා ආඩම්බර වුණා මේ ගීතය ගැන. මම හිතන්නේ හේතු දෙකක්. විශේෂයි. එකක් තමයි ඔහුට ලැබිච්ච අවස්ථාව. මේක මේ මේක බාර දෙන්න ගියාම මේ වැඩේ බාර දෙන්න ගියා චිත්‍රවල නිෂ්පාදක මණික් සංගසාගර මහත්මයා කිව්වලු මේ බොහෝ අය ගාවට ගිහිල්ලා ආ ඔබට පුළුවන් මේ වැඩේ කරන්න කියලා. ඒතර බොහොම නිහතමානීව කිව්වලු මේ මහත්මයා මං ගීත රචකයෙක්. ඔබට ඕනේ මොන විදිහේ ගීතයක්ද? ඒ සරල ගීතයක්ද මම මේ විදිහට ලියන්නම්. බයිලාවක් මම මේ විදිහට ලියන්නම්. ඔබට ඕනේ ඊට වඩා විදග්ධ භාෂාවෙන් මම මේ විදිහට ලියන්න. ඒක මගේ ඔබ මගේ ගාවට එන කාරණාව මම ඉෂ්ට කරලා දෙන්නම් කියලා එහෙම එහෙම තමයි වැඩේ බාරගෙන තියෙන්නේ. මම දෙවෙනි කාරණාව මේක ගැන ඉතාම ආඩම්බර වෙච්ච තමයි නෙවිල් ෆර්නෑන්ඩි. මොකද ඔහුට යම්කිසි ඉවක් තිබිලා තියෙනවා. කවුද ගායකයා? ඉස්සරහට එන්න පුළුවන් ගායකයා කවුද? ඔහු එහෙම ගායකයන් හම්බුනාම බොහොම සතුටින් ඉපිලා ගිහිල්ලා කතා කරපු අවස්ථාවල් මම අහලා තියෙනවා. වේශනානන්ද එහෙම ගායකයෙක්. ඔබට තේරෙනවා මේ මේ ගායකයන් යන්න පුළුවන් තව ඒ එවන් අය සමග වැඩ කරන්න ලැබීමේ තෘප්තිය ඔහුට තිබුණා මේ ගීතේ. ඔහු ඉතාමත්ම තෘප්තිමත් වෙච්ච ගීතයක් මේ හිත දහස් ගාණක් දෙදහස් ගාණක් අතරේ ඔහුට මේ පරිවර්තනය කරන්න ලැබිච්ච අවස්ථාවේ ඒ ගීතය ගැන ඔහු මේ බොහොම ආඩම්බර වුණා. අද ඉතින් බොහෝ ගීත කෙලවර වෙන්නේ අලුත් කඩේ. අලුත් කඩේ උසාවියෙන් අපි ඊළඟට තොරණ තියෙන ගීතයත් ඉපිද මැරේ ගලිපිදේ ගීතය පරගුණ කොට තුමාත්මා එතුමන්ගේ තිල්ලිමත් තිබ මේ ගීතය අපි ගායනා කරනවා නම් වඩාත් උචිතයි කියලා. ඒ ගීතේ ප්‍රවේශයක් ගන්න ගමන්ම මෙතුමා කිව්ව මේ භාෂාව සම්බන්ධයෙන් ඔහුගේ පරේෂණකාරයක්. ඒ වගේම ඔහු භාෂා දැනුම උකහාගත්තු තැන් පුද්ගල චරිත ඒ අය සහ ඒ සමාජය විශේෂ සංඝ සමාජය සමග ඔහු සමීපව ඇසුරු කළ බග කියවෙනවා. විශේෂයෙන්ම ගුවන්විදුලියේ මුල්ම කාලේ ධර්මදේශනා ප්‍රචාර කිරීම සඳහා සහ ධර්මදේශනා ප්‍රවර්ධනය කිරීම සඳහා ධර්මදේශනාවට උචිත බස නිර්මාණය කිරීම සඳහා ඒ සංඝ සමාජයත් එක්කත් ඔහු වඩාත් ලෙන්ගතව ගනුදෙනු කරලා තිබෙනවා. පරකම කුඩතොක් මහත්මයා ඔහුගේ භාෂා පරේෂණ අවධිය පිළිබඳව අපි යම් කතා බහ කරමින් ඊළඟ ගීතයට යමු. ඔව් දැන් ඔබ ඔය තව ඉවර කළේ විශාල දොරක් තමයි. විශාල දොරක්. මොකද විශාල මිත්‍යාවක් තියෙනවා කරුණාරත්න බේසේකර සහ මේ විශිෂ්ටයන්ගේ ජෝතිපාල මේ මේ විශිෂ්ටයන්ගේ භාෂාව සරල සුගම භාෂාවක් කියලා. මේක මිත්‍යාවක්. කලාවයි සරල සුගම භාෂාවයි එහෙම කතාවක් නැහැ. මේ මහා භාෂා ගංගාවක පිහිනා එන කෙනෙකුට තමයි ලෝකේ මේ භාෂා මහා භාෂා වෘක්ෂයේ ජීවියෙක් විදිහට සැලකන්නේ. මේ මහා ජීවියගේ සදාශය ලැබෙන්නේ මහා භාෂා ගංගාවේ පිහිනායනකොට. ඒ ගංගාවේ තියෙන විවිධ රළ රැලි තියෙනවා. විදග්ධ වියත් භාෂා රටා තියෙනවා. ගැමි කටවහර, හැඟුම් වහර, ඊළඟට ආගමික වහර. බෞද්ධ සිංහලය කියලා එකක් අපිට තියෙනවා. බෞද්ධ සිංහලෙන් ලියුව ගීත රාශියක් තියෙනවා මේ කරුණාරත්න බේසිකරේ. මේ විදිහට බැලුවහම දැන් ඔහුගේ ගීත බලන්න ඒවා මේ හැඟීම් භාෂාව කියලා අද ලෝකයේ සැලකන emotional language emotional intelligence භාෂා 14කින් ගීත 22000ක් ගායනා කළ ආශා භෝස්ලේ කියනවා මගේ රසිකයා කියන දේශනාවේදී මගේ රසිකය මේ පුංචි අහිංසක මිනිස්සු මම ගායනා කරන ඉන්දියාවේ පොදු ජනයාට පොදු රටවැසියන්ට ඔවුන්ට තියෙනවා හැබැයි ඔවුන් නූගත් උනාට ඔවුන් දැනුම ඇති මිනිස්සු ඔවුන් දැනුමැති මිනිස්සු පොතේ උගතුන් නෙමෙයි. ලෝකයේ සාමාන්‍යයෙන් පොතේ උගතුන් යහපත් මිනිසුන් නෙමෙයි. දැනුමැති මිනිස්සු තමයි යහපත් මිනිස්සු කියලා සැලකන්නේ. ඒ නිසා මේ යහපත් මිනිසුන්ගේ හෘදේ භාෂාව ඒ තුළ තියෙන හෘදයානන්දයක් තියෙනවා. කලාවට අවශ්‍ය හෘදයානන්දය. අද ලෝකෙම ගමන් කරන්නේ පොදු ජනතාව මැද්දට ගමන් කරන්නේ. ඒක තමයි ලෝකේ මහා කලා තේමාව. පොදු ජනතාව මැද්දට. ඒක වළක්වන්න බෑ කිසි කෙනෙකුට. දැන් අර මැගිය කියලා කෙල්ලක් ඇහුවා 1000 990 දී ඇහුවා මේ අම්මේ අපි මේ මේ ඔපෙරා බලන්න යන්නේ මොන හත්තිලවකට මේ මොනවද මේ වැය තියෙන්නේ ලොකු ඩියුක්ස් රට තියෙන දේවල් මේ අපි බලලා මොනව කරන්නද කියලා මේකෙන් ඇමරිකාවම කැළඹුණා ඊට පස්සේ ඔක්කොම එනවා සංදොනි එනවා පොදු ජනතාව ගැන පොදු මිනිස්සු ගැන ඔක්කොම ඔපෙරා එනවා පොදු මිනිස්සු ගැන එතකොට මේ මේ මෙතන කරුණාරත්නගේ භාෂාව තියෙන්නේ මේ පුදුජනයාගේ මේ හදවත් බස ඔහු ගන්නේ සරල සුගම විදිහට නෙමෙයි අර ආශා භෝස්ල කිව්වා වගේ ඒ තුල ඔවුන්ගේ හැඟීම් ලෝකය තියෙනවා. ඔවුන්ගේ සංකල්පීය ලෝකය තියෙනවා. දැන් හිතලා බලන්න එහෙම ගීයක් ගත්තාම මගේ දුර කතනේ අංකය මතකද? මොහොතක් කතා කරන්න. දුව දැක ගන්නට පින්නත මාහට. ඔහු කියනවා මේ මතක් වුණත් සන්තෝෂයි. කොච්චර අහිංසක සුන්දර පිරිතුරු ප්‍රේමයක්ද මේ ප්‍රේමයේ ගීසය හැදුවේ. ජෝතිපාලට කරුණාවත් අභිෂේක පිරිතුරු ප්‍රේමය පෙරදිග ජනයා බලාපොරොත්තු වෙන ප්‍රේමය මේ අර රාත්‍රී 300 තේනුන්ගේ කුණුවරප නෙමෙයි. ඔබේ බිලින්දා මා තුරුලේ හොවාලා නලවන්නයි බලබලා උන්නේම මේ ආසියාතික ගැහැණිය පෙන් කරනකොට බලාපොරොත්තු වෙන අනාගත දරු සම්පත. දැන් ඉන්නේ මේ පෝස්ට් මොඩර්න් කාර්යෝ මේ රාත්‍රා 300 බර කියන්නේ උන් කියන්නේ මේ ප්‍රේමය කියන්නේ. මොකද්ද මේ ලිංගිකත්වයේ ආරම්භය කියන්නේ? ප්‍රේමය ලිංගිකත්වය දෙකක් එකිනෙකට සම්පූර්ණ වෙනස් දෙකක් කියලා එලිසබෙත් සෙටෝරිස් කියන මේ නූතන ක්වොන්ටම් ෆිසිසිස් කියනවා දැන්. ඇගේ මේ හැපි සයන්ස් කියන පොතේ ඒ දෙක වෙන් කළා එයා ඔප්පු කරනවා. දැන් මෙහෙම ගායනා කරනකොට මේ ගී කාටදයි ඔබ දන්නවා ඇති. අපි හැංගි හැංගි බැඳි ප්‍රේමී සඳමාහා සිනාසුනා ඔබ මාහා සිනාසුනේ නෑ. වැඩිපත් කිව්වා මතකද අපි දෙන්න. දැන් බලන්න මේ නිවගේ ගීත මේ කියන්න කවුද ඔබ කියා. පිටිරිමලි නාලා වගේ මට මතක නැති කරන්න ඔබ මතක නැති කරන්න මට මතක නැති වුණා දැන් අද ඊයේ මම ජාතික ගුවන් රූපවාහිනිය අහනවා ගියා කල්ුත් මේ විෂුවල්ස් දාලා පෙන්වන ගියේ මහා ආඩම්බරේ එයා කියනවා මේ මගේ අවසන් හුස්මට පෙර ඔබ මා වෙත පැමිණෙන්න මෙන්න ගීතේ පළවෙනි මගේ අවසන් හුස්මට පෙර ඔබ මා වෙත පැමිණෙන්න මේක ටෙලිග්‍රෑම් එකක් නේ මේක ගියක්ද මේක ගියක්ද ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා කියනකොට ප්‍රේමේ දුන් හින්දා නේද මේ තියෙන පුංචි වචන වලින් මහා සත්‍යයන් එනවයි කියලා ඒකයි අර මේ ආශාභෝෂය කියන්නේ සර්වකාලීන මේ ශාස්ත්‍රීයත්වයක් මගේ පුංචි රසිකය තුළ තියෙනවායි කියලා. එතකොට මේ මේ විදිහට ඔහු හැඟීම් භාෂාවෙන් තමන්ගේ මේ ගීත කලාව උපකරනකොට අපිට පේනවා මේ චිත්‍රපට ගීතවල හැමෝම කතා කරනවා මේ ස්ක්‍රීන් ස්ක්‍රීන් වොයිස් කියලා. මේ ස්ක්‍රීන් වොයිස් එක නිපදුවේ කවුද? ස්ක්‍රීන් වර්ඩ් ස්ක්‍රීන් වර්ඩ්ස් හදපු කරුණාරත් අභිෂේක. ඒ ස්ක්‍රීන් වර්ඩ්ස් නතුණා නම් ඒකයි කියන්නේ මාලිනී පොසේකා ඒ පෙම් වචන වලින් තමයි මගේ ප්‍රේමණීය රංගන ඉපදුනේ. ඒ වචනත් එක්ක මම ප්‍රේමය ඉගෙන ගත්තා. ප්‍රේමයේ රඟපාන්න ඉගෙන ගත්තා කියලා කියනවා. භාෂාව ගැන ඒ වගේ කරුණාරත්නගේ මේ භාෂාව අද ලෝකයේ සංගීත විචාරකයන්ගේ සහ සංගීත ඉතිහාසඥයන්ගේ ප්‍රධාන ප්‍රවාදයේ තියෙන කිසියම් ජනතාවකගේ පොදුජන මේ භාෂා රටාව තුළ තමයි භාෂා ගංගාවේ ගැඹුරුම පත්‍ර පත්‍ර තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි අපි මම හිතන විදිහට ජෝතිගේ වචන ගැන අපි හිතන්න ඕනේ. හොඳයි අපි ඊළඟ ගීත ගාන කරමු. පණ්ඩිත අමරදේවයන්ට ඔහු රචනා කළ ගීතයක් ඉපිද මැරේ කියලා ගීතය. මේ ගීතෙන් පසුව අපි ඔහුගේ භාෂා අලංකාරය පිළිබඳව තවදුරටත් කතා කරලා හැකි. මේ ගීත ගායනා කිරීම සඳහා අපි ආරාධනා කරනවා දුනිත් ගයන්. Thank you. සාගරේ නොතිර සසර සාගරේ අතර තුරේ නොමැරි නැරේ දස දහස් වරේ නිසල නැතේ සසර වෙතේ නොතිර සසර හවස සිනාදා ආ කුමත නැතුම් කෙලි කවත සිනාදා මරුත නොමැත කිසි විසක දීවාදා ඔබට නොදන්වා මදුපේ යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ නොචිර සසර සාගරේ ඉපිද මෙරේ යන්නේ කිපිදී නොචිර සසර සාගරේ නොචිර සසර සාගරේ සරුයි නැත පවතින්නේ කල හොත පමණයි මෙලොව රැඳෙන්නේ නැති බැරි කම් ලෙඩ දුක ඇතිවන්නේ අපතයි සිතන්නේ නොතිර සසර සාගරේ ඉතිර මරේ යලි සිටිනේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ වාදක මණ්ඩලය අද මම අපිට දැන් හඳුනා දෙන්නම් වාදක මණ්ඩලයේ වයින් වාදනය WJ උපාලි අජිත් අලවත්තේගම දර්ශ රත්නායක සිතාර් දිලුෂ රවීන්ද්‍රනාත් කීබෝඩ් හසන්ත ජයලාල් සමග එරංග පුෂ්ප කුමාර බඩනලා ශාන්ත සමරනායක රිද්ම් গিitar නිහල් ප්‍රියන්ත පෙරේරා බේස් গিitar විමල් ලක්ෂාන්ත කුරේ තාල වාදය නෙල්සන් සමරතුංග සමග විදිත රණවීර ඔක්ටපැඩ් නරින්දු චතුරංග අද සංගීතය අධ්‍යක්ෂණය කරමින් වාදක මණ්ඩලය මෙහෙුවේ ඩීඩ් ගිටාර් වයමින් සුදත් දිරෝක්ෂය